විදායක ජනාධිපති බලය කියන්නේ දත් 32 ගන්නම් ඕකෙන් එක දතක් හරි ගලවනවා නම් අපි එකඟයිනේ. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. දත් 10ක් විතර ගලවලා දාන්න පුළුවන් නම් එක දතක් ගලවනවට වඩා අපි එකඟයි. නේ දත් 32ම ගලවලා දාන්න පුළුවන් නම් සම්පූර්ණයෙන්ම එකඟයි. ඊට පස්සේ ලොම්බ විතරනේ තියෙන්නේ. ඒ නිසා අවුලක් නැහැ. ඕකෙන් හපන්න බෑ. පොඩ අල්ලන්න පුළුවන් වෙයි ටිකක් රිදෙන්න. ඒතර ජාතික විධායක සභාව තුල සකස් වෙලා තමයි 19 වෙනි සංශෝධනය දැන් ගෙනල්ලා තියෙන්නේ. ඒතර මේකේ විධායක ජනාධිපති සතු බලතල විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට දානවා. අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට දානවා. ඒක හොඳයි. ජනාධිපති ඉතුරු වෙන ටිකයි. අපි අරගෙන ඉන්නේ ඒකත් ඉවර කරන්න ඕන කියලා.